ස්වාමිවාස් මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා ඒ පැත්තෙන් අපේ අනිත් කෙනාට අවස්ථාව දීලා බලමුද? හරි හරි හොඳයි. බන්දු ජීව මහතාට අවස්ථාව ලැබෙනවා. දරුවන් සම්බන්ධ ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් මේ මාන්‍ය ගැන කියන කොට දැන් අපි හිතමුද රහතන් වහන්සේලා තුර මාන් රහතන් වහන්සේලා අතරත් ඔවුනොවුන් අතර ඒ අයට ගරු කරන ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඒ ස්වභාවය ස්වාමීන් වහන්සේ පිළිගන්නේ මොකක් මතද? ඉතින් එතන ඒ කියන්නේ දැන් අපි කෙනෙකුට ගරු ඔව් ඇහුණා ඇහුණා ඒ කියන්නේ දැන් කෙනෙකුට ගරු කරනවා කියන එක ඒක මාන්නය නිසා වෙන්න ඕනේ කියලා දෙයක් නැන්නේ නේද? දැන් අපි හිතමු අපි ඔව් එතන දැන් ඒ කියන්නේ ඒ ගරු කිරීම වෙන්නේ වැඩිහිටි ස්වභාවය අනුව මොකක් හරි එකේ පිළිවෙලක් තියෙන්න ඕනනේ එතකොට ඒ කියන්නේ ඒක ගැනීමක් මත මේ ස්වාමීන් වහන්සේ එතනදී අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ නේද? ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් මොකද දැන් අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් දැන් භික්ෂුන් වහන්සේලාට පනවපු විනයක් තියෙනවා. දැන් අර කිව්වා වගේ වස්පිලිවෙලින් මේ පින්නපාතේ ගමන් කරන එක වැඩිහිටි ගෞරවයක් පැවැත්වීම වත්පිළිවෙත් කිරීම උපාධ්‍යයන් වහන්සේ ඉදිරියේ නැමී සිට කතා කිරීම ඉතින් මේ වගේ අර බුදුරජාන් වහන්සේ පනවපු ආඥාවක් තියෙනවා විනයක් තියෙනවා ඉතින් එතකොට මේ අපි කතා කරන්නේ සම්මුතියක් මොකද අපිට දැන් හිතේ කෙලෙස් නැහැ කියලා රහත් වුණා කියලා ඒ සම්මුතිය අභිබවා සම්මුතියට පටහැනිව ක්‍රියාත්මක වෙන්න බුදුහාඳුරුව එහෙම කියලා නැහැ සම්මුතියට ගරු කරන්න එක්තරා අන්දමක විනය නීතියක් විනය නීති පද්ධතියක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් එතකොට අපි අර සමාජයේ කඩා බිඳගෙන සමාජයේ තියෙන ප්‍රතිපදාවන් සම්ප්‍රදායන් කඩා බිඳගෙන යෑමක් නෙමෙයි තියෙන්නේ. ඒවටත් ගරු කරමින් බොහොම නිහතමානීව කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒ තවත් කෙනෙක් ඉදිරියේ මේ නැමී සිටීම ඒකට තමන් තුල මාන්නයක් නොතිබුණා කියලා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද ඒක පහසු වෙයි. අපහසු වීමක් වෙනකොට ඒක පහසුවක් වෙයි. මොකද අපිට ඒ නීතියකට අවනත වෙන්නත් හිතෙන්නේ නැත්තේ අපි තුල තියෙන මාන්නක්කාර ගතිය නිසා. දැන් හිතන්න අපි ස්ථානයක කටයුතු කරනවා. සේනාසනයක කටයුතු කරනවා. ආයතනයක කටයුතු කරනවා. දැන් මේ ආයතනයේ යම්සි නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අපිට ගරු කරන්න හිතෙන්නේ නැත්තම් ඒකේ ඉන්න ප්‍රධානියාට ගරු කරන්න හිතෙන්නේ නැත්තම් අපිටම ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන් යම් හෝ අපේ <clears throat> ප්‍රධානියා යම්සි පනවපු යම්සි නීති පද්ධතියක් තියෙනවා. නමුත් අපේ හිත ඒකට විරුද්ධව පෙරලි කරනවා. ඒකට අවනත විය යුතු නැහැ කියලා මේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. හුඟක් වෙලාවට අපේ තියෙන මාන්නක්කාර ගතිය නිසා. එහෙම නැත්නම් අර තම්බේ කියලා කියපු තද ගතිය නිසා. ඒ නිසා දැන් ඒ වෙනුවට අපි තුල ගුණයක් දිනලා තියෙනවා නම් අපි ඉතින් ඒ තියෙන පද්ධතියට අවනත වෙවි. ඒ නීති පද්ධතියට අපි අවනත වෙලා මේ සාමූහිකව සියලු දෙනාගේම යහපත පිණිස මේ පද්ධතියේ ආරක්ෂාව පිණිස මේ පද්ධතියේ නැත්නම් ආයතනයේ සේනාසනයේ යහ පැවැත්ම පිණිස ඔවුනොවුන්ගේ යහපත පිණිස පනවාගත්ත නීති පද්ධතියක් නේ. ඒතර අන්නේ කාරණාව අපි තේරුම් අරගෙන අපිට පුළුවන් නම් නිහතමානීව මම මේ නීතියට අවනත වුණා නම් එතකොට මටත් හොඳයි අනිත් අයටත් හොඳයි. මේ පද්ධතියේ යහපත් පැවැත්ම පිණිස ඒක හේතුවක් වෙනවා. කියලා අර බිමට බැහැලා නිහතමානීව කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ කෙලස් අඩුවීම අපිට ඒ බඳු ඒ නීති පද්ධතියක් යම්සි විනය ශික්ෂා පදයක් රකින්න පහසුවක් වෙනවා මිසක් අපහසුයක් වෙන එකක් නෑ. එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය අනිශ්චිත ස්වභාවය පිළිබඳව තවත් දුරටත් කටයුතු කරගෙන යන ආකාරය ගැන විමසිලිමත්ව බලනකොට දැන් ඒක නිකන් අර වහන්සේ පසුගිය සතියේ පැහැදිලි කළා වගේ අල්වතුර වගේ ස්වභාවයේ ඉතියක් එතකොට අපි ඒ ස්වභාවය ඇතිද මොකද ඒ ස්වභාවය තුල ඉඳගෙන අපි ආපහු ඒ සතිය පවත්වන්න ඕනද කරන කරන ක්‍රියාවන් තුළ ඕ සිතන සිතුවිලි ඔස්සේ මොකද එහෙම අවශ්‍යතාවයක් මොකද අපි නිකන් අර දෙවිය පිටින්ම අතහැරලා වගේ හිතට කිසිම සිතුවිල්ලක් සිතන්නවත් එහෙම නැතුව නිකන් ඔහේ ඉන්න ගතිය තමයි තියෙන්නේ. එතකොට ඒක පමණක් ඇතිද එහෙම නැත්නම් සෑම මොහොතකම නැවත ආපහු සතිය පවත්විය යුතුයිද කියන එක ගැන ඔව් දැන් ඔතන ඇත්තටම දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි බලෙන් පවත්වන සතියක් නෙමෙයි දැන් ඉබේ පවතින සතියේකට අපි නිකන් අනුයාත වීමක් ඒ ඒකට නිකන් යාවීමක් තමයි කතා කරන්න වෙන්නේ දැන් අපිට මුල් කාලෙදී සතිය බලෙන් පවත්වන්න වුණා මොකද එහෙම අපි අරමුණකට වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණට හිත දැම්මේ නැත්තම් බලෙන්ම සතිමත් උනේ නැත්තම් හිත යනවා එක්ක අතීතයට නැත්තම් අනාගතයට වර්තමානයේ මුණත් බොහොම පෙරලිකාර අරමුණකට හිත යනවා. ඒකින් මුදව ගන්න අපි ඔන්න බලෙන්ම යම්සි අරමුණකට හිත දැම්මා. සතිය පැවැත්තුවා. දැන් හැබැයි ටික ටික යහට ගිහිල්ලා විපස්සනාවක් වැඩිලා හිත උපාදාන නොකරන මට්ටමකට ආවා නම් දැන් බලන්න ඕනේ මේ කොහොමත් සතිය තියෙනවා. වර්තමානයේ හිත ඉන්නවා. ඒක යාගේ ප්‍රകൃතිය. බැරිද මේ ඒකට නිකන් අපි කියන්නේ ප්ලග් වෙනවා කියලා. ඒකට නිකන් කොහොමද මේක ප්ලග් කරගන්නේ? ඒකට කොහොමද නිකන් අනියාත වෙන්නේ? ඒකත් එක්ක සැසඳෙන්නේ කොහොමද? ඒකට මේ සමාන්තරව යන්නේ කොහොමද? කියලා බලන්න පුළුවන්. දැන් එහෙම යන ගමනේදී තමයි ඔන්න ආයෙත් සිතුවිලි එන්නේ. අතීතයේ මුල් කරගෙන වෙන්න පුළුවන්, අනාගතයේ මුල් කරගෙන වෙන්න පුළුවන්, වර්තමානයේ මුල් කරගෙන වෙන්න පුළුවන්. මේ විවිධාකාර කෙලෙස් නිසා වෙන්න පුළුවන්. යම් යම් සිතුවිලි හැබැයි විтин විට මතුවෙනවා. යම් යම් විතර්ක මතුවෙනවා. එතකොට අපිට ඕනනම් පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන් කොහොමද මේ සිතුවිල්ල ආවේ? මොකද්ද මේකේ හේතුව? මොන වගේ රූට් එකක්ද මොන වගේ අකුසල මූලයක්ද මේකේ තියෙන්නේ? එහෙම නැත්නම් මොන වගේ කුසල මූලයක්ද මේකේ තියෙන්නේ? කියලා ඕනනම් විමසලා බලන්න පුළුවන්. ඒතර හුඟක් වෙලාවට අපි කරපු හොඳ වැඩක් මුල් කරගෙන කෙනෙක් හදන න්‍යාවෙන් කෙනෙක් හදන මුවාවෙන් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒතකොට ඒ සිතුවිලි හදන්නේ මේ එතන මම හිටියා ඒ මම තමයි ඒ යම්සින් නිවැරදි දේ කළේ හරි දේ කළේ ඒ දැන් මම තමයි කල්පනා කරන්නේ ඔන්න දැන් හදාගත්ත පුජ්‍යල බව පුජ්‍යල භාවයක් එතනත් මම හිටියා දැනුත් මං ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා තමයි හොඳ. ඒ පුජ්‍යලයා තමයි අර හරි දේ කළේ. දැන් මේ පුජ්‍යල භාවයක් හදන සිතුවිලි අපේ හිතේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ අපිට පුළුවන් නම් හිතවිලි පහළ වෙනකොට මේක අස්සේ තියෙන ඒ රොඩ දකින්න. මේක අස්සේ තියෙන මේ අකුසල මූලය දකින්න. නැත්නම් ක්ලේශය සියුම් උපක්ලේශය දකින්න. එතකොට ඉතින් අපි තව තව බොහොම සියුම්ම හිත පිරිසුදු කර කර පිරිසුදු කර කර යන ගමනක් තමයි තියෙන්නේ. ඒක ඇත්තටම මේ අපි ඊයේ නිසන් වනේ මේ දවස් දෙකක වැඩසටහනක් පටන් ගත්තා. ඒකෙදී මේ මතක් කරගත්තා එක්තරා සූත්‍රයක්. ඒකට කියන්නේ විතක්ක සූත්‍රය කියලා. ඒ විතක්ක සූත්‍රය අන්තර්ගත වෙන්නේ ඉති උත්තක පාළියේ. ඉතින් ඒකේ හරි ලස්සන මේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා. ඒ කරන ප්‍රකාශය තමයි බුදුරජාණන් වහන්සේ කියන මේ බුදුරජාණන් වහන්සේට ඒ කියන්නේ තථාගතයන් වහන්සේට විතර්ක දෙකක් පහළ වෙනවා. පළවෙනි විතර්කය තමයි හේම විතර්කය කියලා කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ අවිහිංසාවට ඇලිලා අවිහිංසාවේ නිරත වෙච්ච කෙනෙක් අපි කෙනෙක් කියන වචනේ පාවිච්චි කරමු. ඉතින් ඒ නිසා උන්වහන්සේට විතර්කයක් පහළ වෙනවලු මං මේ කරන ක්‍රියාව නිසා මම මේ කරන කතාව නිසා කිසිසේත්ම තවත් කෙනෙකුට හානියක් අවැඩක් හිංසාවක් නොවේවා කියලා එහෙම විතර්කයක් පහළ වෙනවලු. ඊටත් වඩා ඇත්තටම වැදගත් වෙන්නේ මේ දෙවැනි විතර්කය උන්වහන්සේ කියනවා උන්වහන්සේ ප්‍රවිවේකයේ ඇල්ලලා තියෙන්නේ. මම මේ සූත්‍රය පෙන්වන්නම් මේ ස්ක්‍රීන් එකේ මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ කියනවා පවිවේකාරාමෝ භික්ඛවේ තථාගතෝ පවිවේක රතු පවිවේකාරාමෝ භික්ඛවේ තථාගතෝ පවිවේක රතු මහනි මම විවේකයට ඇලිලායි තියෙන්නේ විවේකයට ඇලිච්ච මනසකින් තමයි වාසය කරන්නේ ඒ කියන්නේ මනස විවේකයෙන් තියෙනවා මනස සැහැල්ලුවෙන් තියෙනවා. මනස ප්‍රകൃතියෙන් තියෙනවා. මනසේ මොකක්වත් නැහැ. අපි හිතමු විවිධාකාර හැලහැප්පීම් වෙනුවට නිකන් බොහොම සංසුන් සැහැල්ලු විවේක ගතිය ශාන්ත ගතිය එතන තමයි හිත තියලා තියෙන්නේ. ඒකට තමයි ඇලිලා තියෙන්නේ. ඒ පැත්තට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. එහෙම තියෙනකොට මොකද්ද තියෙන වාසිය? තමේනම් භික්කවේ තථාගතම් පවිවේකා රාමම් පවිවේක රතං ඒසේව විතක්කෝ බහුලං සමුදාචරති මේ විදිහට මේ ප්‍රවිවේකයට ඇලිලා විවේක ස්වභාවයට ඇලිලා ඒ හිත පැවතීම නිසා මෙන්න මෙබඳු විතර්කයක් යම් වෙලාවදී පහළ වෙනවා ඒ මොකද්ද යම් අකුසලං තම් පහීනಂತಿ යම් හෝ අකුසලයක් තිබුණා නම් ඒක දැන් ප්‍රහාණය වෙලා අවසానයි දැන් මේ බුදුහාඳුරෝ තමන් වහන්සේ ගැන කියන්නේ. උන්වහන්සේගේ ඒ ਸਰවඥතා ඥාණයට නැත්නම් අරහත්ත්වයට දැන්පත් වෙච්ච බවට මෙන්න මේ වගේ ප්‍රකාශයක් එනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ අපිට නැත්නම් ශ්‍රාවකීන්ට කියනවා පවිවේකා රාමෝ භික්ඛවේ විහෙරත පවිවේක රතෝ. මහන්නේ නුඹලාත් විවේකයට නතු වෙලා විවේකයට නැමිලා විවේකයට බර වෙලා වාසය කරන්න. ඒ කියන්නේ හිත විවේකයෙන් තියන්න. හිත උපාදාන වලින් තොරව පවත්වන්න. හිත අනිශ්චිතව පවත්වන්න. කොහෙවත් තියන්න, පෙලන්න, ගටන්න, නටන්න, නටවන්න යන්න එපා. එහෙම කරොත් මොකද වෙන්නේ? තේසං වූ භික්ඛවේ තුම්හාකම් පවිවේකා රාමානං විහෙරතං පවිවේක රතානං ඒසේව විතක්කා බහුලා සමුදා චරිස්සති. මෙන්න මේ අන්දමින් ඔබලා කටයුතු කළොත් විවේකයෙන් හිත වැඩිපුර කාලයක් තිබුවොත් මොකද්ද වෙන වාසිය මොකද්ද පහළ වෙන විතර්කය මොකද්ද? කිං අකුසලං කිං අපහීනං කිං පජහා මාති. මොකද්ද අකුසලය? මොනවද මේ වෙනකොට ප්‍රහාණය වෙලා නැත්තේ? තාම තියෙන අකුසල් මොනවද? මොනවාද දැන් දුරු කරන්න පුළුවන්? ඔන්න ඕක තමයි වාසිය. ඉතින් ඔන්න ඔය කාරණාව අපිට ඊටාම් වැදගත්. මේ බුදුරජාණන් වහන්සේ අපේ හිත විවේකයෙන් තියන්න කියලා කියන්නේ ඒකේ යම්කිසි ආනිසංශයක් දැකලා. ඒ ආනිසංශය තමයි අපිට හිත විවේකයේ තියන්න බෑ අපේ හිතේ අකුසල් තියෙනවා අපේ හිතේ කෙලෙස් තියෙනවා යම් යම් අවස්ථාන් වලදී නැවත නැවත මේ විවේකයේ කැඩෙනවා මේ විවේකයේ බිඳෙනවා කෙලෙස් මතුවෙනකොට එතකොට අන්න අපිට අහු වෙනවා අපිට තේරෙනවා තාමත් මෙන්න මේක තියෙනවා තාමත් මේ ඇලීම තියෙනවා තාමත් මේ ගැටීම තියෙනවා. තාමත් මෙන්න මාන්නේ තියෙනවා. තාමත් මෙන්න අවිද්‍යාව තියෙනවා. කියලා අන්න ඒ විවේකයේ කඩ කඩා විටින් විට පහළ වෙන කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න පහසුවක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන ඔන්න ඔය කාරණේ නිසා මම කියනවා විවේකයට అలවන්න විවේකයට නැඹුරු වෙන්න. එතකොට ඔබලාට හිත මේ විතර්කයක් පහළ වෙයි. තාම මොනවද මේ තියෙන අකුසල්? තාම මොනවද මේ හිතේ තියෙන කෙලෙස්? මොනවද මේ වෙලාවේ මතුවලා තියෙන්නේ? මොනවද මේ වෙලාවේ මට ප්‍රහාණය කරන්න තියෙන්නේ කියලා එහෙමනම් විතර්කයක් පහළ වෙවි. එහෙමයි ස්වාමිනාස ඒක පැහැදිලි. හොඳට මේ ඕකටම අදාළව මේ මොකද දැන් එහෙමනම් ඇත්තටම අපි ගත්තොත් අපි ඒ කියන්නේ ඒ විවේකය තුළ ඉන්නකොටත් ආපහු සතිය පවත්වන්න ගියොත් වෙන්නේ අර විවේකය කැඩෙන එකමක් තමයි. ඔව් මොකද එතන මම මම කරන්න යනවානේ. මම මම බලෙන් වීරයක් යොදන්න යනවා. ඔව්. දැන් මේ මෙහෙම මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම හිතන්න පුළුවන්. අපි හිතමු දැන් ඇල් වතුර තිබුණා. දැන් අපිට ඇල් වතුර ගතිය මදි වෙලා අපි ඒකට නිකන් සීනි ටිකක් දාන්න යනවා. දොඩම් ගෙඩියක් මිරිකන්න යනවා. අපිට අර ඇල් වතුර ගතියට තාම මේ හිත නිකන් yaad දෙන්නේ නැහැ. මදි මදි වගේ. එහෙම දෙයක් තියෙන්නේ. ඒ වගේම සාමාන්‍යස දැන් තව අත්දකපු දෙයක් තමයි දැන් මම බස් එක ඔය වාඩි වෙලා ගියා. ඉතින් ඔය ස්වභාවය තමයි යන්නේ. නමුත් ඊ යනකොට උනත් සිත කොච්චර විවේකද කියනවා නම් ඒ කියන්නේ පාරේ තියෙන මොකක් හරි බෝඩ් එකක් කියවන්න ගියත් කියවන්න ඒකට සිත ඉඩ දෙන්නේ නැහැ. ඒක නිකන් එකපාරට නිකන් බොහොම අපාසුතාවයක් දනවලා පෙන්නනවා ඕනනම් ඉතින් එතන ඇත්තටම ඒක කියවන්න යනවනම් එතන මම කැදෙනවා. හ්ම්. එහෙම නැත්නම් නොකියව අතාරින්න. හරි. එතකොට ඒ වගේ ස්වභාවයක් තමයි අත්දකින්නේ. නැත්නම් ඉතින් අර ඔහේ වාඩි වෙලා යන ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් ඒක කඩාගෙන තමයි මම බෝඩ් කියවන්න යන්නේ. හ්ම්. ඒක යනකොටම දැනෙනවා. හරි. මම මම හිතන්නේ අන්නේ ඔව් අන්න හරි. එතකොට මමයා කඩාගෙන ඉදිරිපත් වෙලා දඟලන්න යන යෑම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මෙයාට විවේකයෙන් ඉන්න, නිදහසේ ඉන්න, નિરાයාසයෙන් ඉන්න, දඟලන්න ඉන්න තමයි අපි අවස්ථාව දෙන්න තියෙන්නේ. එතනදී ස්වාමීන් වහන්සේ දැන් මේ මමයව හඳුනා ගැනීමම පමණ ප්‍රමාණවත් නේද එතනින් එහාට තව උදක්ක කරන්න අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ අැතර මේ කියන්නේ දැන් මමෙක් හදන හැටි නිකන් අපි දඟලන්න හදන හැටි ඒක දැක්කනම් ඒක ආයෙත් නිකන් සමනයටපත් වෙලා ආයෙත් නිකන් අර ඇල්ලතුර ගතියට යාවි. ඊට පස්සේ ඉතින් ආයි ආයි ඇල්ලතුරේ ඉන්නයි තියෙන්නේ. එහෙමයි එහෙමයි සම්මාස පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව සමන්තට ඉදිරිපත් කරන්න පුළුවන්. සන්නගරු ස්වාමීන් වහන්සේ. ඔව්. පෙරවන් සන්නගරු ස්වාමීන් වහන්සේ දරු ස්වාමීන් වහන්සේ දැන දැන් මම මේ අර වෙන දේ බලාගෙන එහෙම ජීවිත වැඩ කටයුතු කරමින් ඉන්නකොට මේ පසුගිය දවස්වල මට නිකන් හදවීමක් වගේ ඔළුව නිකන් ඔළුව කැක්කමක් වගේ ඒ වගේ දෙයක් දැනුණා. මේ එතකොට මම මේ ඒක මොකක්ද කියලා එහෙම හිතුවා. එහෙම මේ එතකොට මට හිතුන දෙයක් තමයි මේ වෙන දේ බලාගෙන මට එකපාරට මේක හිතුනේ මට වෙන දේ වෙන දේ බලනවා කියන්නේ යම් දෙයක් කරන එකක් නේද කියලා වගේ මට හිතුණා. හිතනවා මම මට අක්කේ මගේ අතින් අර බලනවා කියන එක වෙන යමක් වෙනවා ඒක බලනවා කියන එක අතෑරුණා. අත ඇරියනවා අත ඇරුණා ඒක. කියන්න පුළුවන් එකක්ම. හරි. මේ දැනුවත්භාවයක් කියනවා ඒ වුණාට මට කියන්න පුළුවන් සතිය සතිය තියෙනවා කියන්නේ වෙන දේ බලනවා නෙවෙයි ඒක ඒකේ අපි දැන් ඒ කියන්නේ දැන් විවේකය පුහුණු කරන්න ගත්තාම ඒකේ පොඩ්ඩක් සමාහලාවට අසමබර තත්යකට යන්න පුළුවන් හිත විවේකයටම බර වෙලා කතා කරගන්නත් බෑ වචන එන්නෙත් නෑ මේ කියන්න තියෙන දේක මතක් වෙන්නෙත් නෑ අපි දැන් ගුරුවරයෙක් කියලා දැන් බෝඩ් එකට ගියා ලියන්න කියන්න පාඩම් මේ පාඩම උගන්වන්න ගියා හැබැයි වචන එන්නේ නැහැ මතක් වෙන්නේ නැහැ එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඕක කාලයක් ගියාට පස්සේ අර කිව්වා වගේ සමබර වෙනවා. මේක නිකන් ගානට බැලන්ස් වෙලා එනවා. ඊට පස්සේ ඉතින් ඕනා ටික මතක් වෙනවා. ආයෙත් උමනා නම් හිත ආයෙත් නිදහස් කර ගන්න පුළුවන්. ආයෙ හිත විවේකයට යනවා. මේ විවේකයේ කියන එක දැන් අර මේ ඒකෙත් නිකන් සමබරතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඒ වගේ මේකේ අර පුංචි ඒ පැත්තටම යෑමක් මුලදී දකින්න තියෙනවා. හැබැයි ගානට ඊට පස්සේ යෝගාවචරයා මේක බැලන්ස් කරගන්න දන්නවා. ඒ නිසා වෙලා තියෙන දේ කිසිම වරදක් නැහැ. දිගට කරගෙන යන්න. ආ එහෙමයි සාරාංශ. හොඳයි. ගොඩාක් දෙන සාරාංශ දෙරන් සාරාංශ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. එනවා නේද ස්වාමීන් වහන්සේ? එනවා එනවා. ඔව් ඔව්. ඒ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මගේ අදහසක් විතරක් ප්‍රකාශ කරන්නයි මම ඉදිරිපත් කළේ. ඔව්. අර කලින් මහත්මයා කියුවනේ ස්වාමීන් වහන්සේලා අනුන්‍යව දරු කර ගැනීම පිළිබඳව. හ්ම්ම්. මට මේ මොහොතේ ඉන්න මට මතක් වෙන දේවල් මට හිතන කියන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ අර ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ මෙතන තියෙන ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මායя ශාන මුදිතමානයේ පිළිබඳ ප්‍රශ්නයක් වැඩිපුරම ශානිකයා රතවිදීත සූත්‍රයේ චාරිත්‍ර මහරහතන් වහන්සේගේ නිරතමානය අසීමිත බව උන්වහන්සේ අර පුණ්‍යමන්තාන පුත්‍ර ස්වාමීන් වහන්සේ පස්සෙන් ඉරලාගෙන වගේ ගිහිල්ලා වාඩි වෙලා එකක් පස්ස වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ ආනවනේ උන්වහන්සේ මේ මාර්ගය ගමන් කරන්නේ ශීල විසුද්ධිය සඳහාද කියලා ඉතින් මේක හදලා ඔව් ඊට පස්සේ ගුණමාතාන පුත්‍ර ස්වාමීන් වහන්සේ ලොකු උදාහරණයක් ඉස්සරහට ඒක උදාහරණයක් එක්ක බොහෝම දීර්ඝව පැහැදිලි කරනවා හ්ම් ඔව් පැහැදිලි කරාට පස්සේ ගුණමාතාන පුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා ඔබ කවුද හ්ම් එතකොට ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒකත් පස්සේ ඉඳන් කියන්නේ මගේ නම උපතිස්ස නමුත් ස්වාමීන් වහන්සේලා මට කියන්නේ ශාරි පුත්‍ර කියලා. ඔව්. එතකොට අර ස්වාමීන් වහන්සේ <laughs> <laughs> උන්වහන්සේ ත්‍රාහත් වෙලා ඉන්න තරපේන එකක් නැතුව ඇති හැබැයි. ඒ ස්වාමීන් වහන්සේ සමාවෙන්න සීනවා මම දන්නේ නැත්නම් උදාහරණයක් එක්ක මෙච්චර කිව්වේ කියලා. ඔව් ඔව්. වෙන ස්වාමීන් වහන්සේ අසීමිත නිරතමානය තමයි අනිවන දර්ශනයට තියෙන්නේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මට වර්තමාන උදාහරණයක් මේ වෙලාවේ මතක් වෙනවා. ඒක තමයි එක අවස්ථාවකම ඉතිරිවෙන ඉස්සරහනේ වැඩසටහනකට ගිහින්දී එක පැත්තක හිටිය ඉස්සරහින් ඉන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් වාඩි වෙලා ධර්ම දේශනාවට සූදානම්. හ්ම්. ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඩම කරලා ධර්මාසනයට නගින්න ඉස්සෙල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ පසඟ පිහිටුවලා තුන් පාරක් යනවා. හ්ම්. ආව හිරි වැටුණ ස්වාමීන් වහන්සේ මටට මට කඳුළු වැටුණා. හ්ම්. මම හිතන්නේ උන්වහන්සේගේ නිරතමානී කොච්චරද කියලා වස්වලින් සමාන වහන්සේට වැඩිමල් ස්වාමීන් වහන්සේට නිසිකරදී වන්දනා කරලා තමයි මේ මුළු වැඩසටහන පුරාම හරි ධර්මාසනයට නැගී. ඔව්. ඉතින් එතනදිත් මම දැකින්නේ ස්වාමීන් වහන්සේ නිහතමානී. හ්ම්. ඇත්තටම එතන තමයි <clears throat> ඒක තමයි. ඇත්තටම මේ අපි තුල කෙලස් ටික අයින් වෙන්න අයින් වෙන්න කෙලස් දුර්වල වෙන්න දුර්වල වෙන්න එක්තාන්දම හරි ලස්සන මනුස්සකමක් නේ මතුවෙන්නේ. දැන් අපිට මේ ඒ තියෙන මනුස්සකමට මතුවෙන්න ඉඩක් නැත්තේ මේ කෙලස් වලින් ඒක ආවරණය කරන නිසා. ඒකට බාධා කරන නිසා. ඉතින් එතකොට මේක ඒ නිහතමානී කමක් අලුතෙන් ආරෝපණය කරගන්න දෙයක් නෑ. ඒක ඒතර ස්වභාවයෙන්ම මතුවේවි. දැන් හිතන්න රහත් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට අලුතෙන් මම නිහතමානී වෙන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේගෙන් සම්පූර්ණයෙන්ම අස්මිමානයද ඒ ඔක්කොම කෙලස් ටික දුර වෙලා හමාරයි. ඒතර උන්වහන්සේගේ තියෙන්නේ අර සැබෑ මානසික ගුණාංග ටික විතරයි. ඒතර ඒක ඒක ස්වාභාවිකයි. නේද? ඒක අලුතෙන් ආයේ රෝපණය කරන්නවත් එහෙම ආරෝපණය කරන්නවත් දෙයක් නෑ. ඒක ස්වාභාවිකයි. ඒක තමයි අපේ නිකන් ක්වොලිටි එක. ඒක තමයි ඉන්හෙරන්ට් නේචර් එක. ඒක තමයි මේ මනුස්සකමට ආවේනික ලක්ෂණ ටික. ඉතින් ඒක අතකින් බැලුවම හරි කියන්නේ ඒ ඒ නිකලස් වූ මනුස්සකම කියන එක හරි සුන්දරයි. ඉතින් ඒකේ ඒ උණුන්ට gadu කිරීම කියන එක වෙන්න පුළුවන්. ඒ වැඩිහිටියන්ට gadu කිරීම වෙන්න කියන එක වෙන්න පුළුවන්. කෘතවේදීත්වය වෙන්න පුළුවන්. මෛත්‍රිය, කරුණාව, දයාව ඒවා වෙන්න පුළුවන්. ඒවා ඒවා නිකන් අර එතකොට ආයි ස්වාභාවිකවම නිකන් ඉදිරිපත් වේවි. ඒවට කිසි බාධාවක් නැහැ දැන්. එහෙ. එහෙ. මේ ඉතින් ස්වාමීන් වහන්සේ මම මොනකටම කියන දෙයක් නෙමෙයි. ඔව්. නායක ස්වාමීන් වහන්සේත් ඔබ වහන්සේත් මම දකින්නේ වතුර වගේ. ඒ කියන්නේ ඊටාව නිහතමානී වතුර යම් තැනක හැදේ ගන්නවා නම් යම් වාදිනයක හැදේ ගන්නවා නිසා වතුර තමාට නියමිත හැදයක් නැහැ. ඒ වගේ නිහතමානීන් යුක්තව ඕනෑම අවස්ථාවක සැදනන පරිදි හැදගෙන ඉන්න දැන්න ස්වාමීන් වහන්සේලා වෙනමක් නැතුවට මම ඔබ වහන්සේට නායක ස්වාමීන් වහන්සේට ගරු කරනවා. හොඳයි හොඳයි. මේ ලක්ෂණයක් ඇතුළත මම තිහි දකිනවා ඒ වතුර වගේ හොඳයි හොඳයි. බලමු ඉතින් අපි තාටි ඇල් අතර වෙන්න බලමු ඉතින්. හිටපු ගාන ඉතින් මේවා උණු අතර වෙනවා. මම දැක්කේ නැහැ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් ඒ මෑණියන් කිව්වා වගේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ කතා කරේ ස්වාමීන් වහන්සේ මේ දැන් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මම උදේට නැගිට්ටම ටික වෙලාවක් ඒ ඉරියව්වෙම ඉන්න කාලයක් තිස්සේ පුරුදු කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් දැන් මට හිත විවේකීව තියාගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන් නම් එතන උපාදාන වෙන්නේ නැතුව ඒක ගැටලුවක් නෑ නේද ස්වාමීන් වහන්සේ? ඔව් ගැටලුවක් නෑ. උදාහරණයක් විදිහට කියනවා නම් ස්වාමීන් වහන්සේ මම දැන් සක්වනක් දවසක් කරා අපේ අම්මට රමජීව සංඝංශගේ බණක් දාලා දුන්නා. හැබැයි සක්මන කරන ඒ මුළු පැයම මම මේ ධර්ම දේශනාවට හොකම් දීගෙන හිටියේ හැබැයි කය ඇවිද්දා ස්වාමීන් වහන්සේ. හ්ම්ම්. එතකොට එතන දැන් ඩුවල් වැඩ දෙකක් කරනවා වගේ නේ ස්වාමීන් වහන්සේ. හැබැයි නෑ ඒක තිබුණේ එක තැනක විතරයි. ඔව් නෑ ඒක ඉතින් අවස්ථානුකූලවයි ගන්න වෙන්නේ. දැන් අපි ඕක එච්චර අනුමත කරන්නේ ආරම්භක යෝගියෙකුට. එයාට කියනවා බණහන එක පොඩ්ඩක් නවත්තන්න. නවත්තලා පුළුවන් තරම් සතිය පවත්වන්න උත්සාහත් වෙන්න ස්පර්ශේ, පාද ස්පර්ශේ. නමුත් අපි ටික ටික එහාට යන්න යන්න දැන් දැන් හිතන්න අපි සක්මන් භාවනාවක් කරනවා හැබැයි සක්මනට නෙමෙයි හිත තියලා තියෙන්නේ හිත දිහා බලන්නයි උත්සාහත් වෙන්නේ. ඉතින් එහෙම පස්සේ සක්මන හැරෙන්න පුළුවන්. චිත්තානුපසනාව, ධම්මානුපසනාව වඩමින් හැබැයි කය සක්මන් කරනවා. ඉතින් පාදයේ ස්පර්ශය ගැන නෙමෙයි අවධානය තියෙන්නේ. එයා හිත දිහා බලාගෙන හිතේ මතුවෙන කෙලෙස් මොනවද කියලා හඳුනා ගනිමින් නැත්නම් හිතේ පහළ වෙන විතර්ක මොනවද කියලා හඳුනා ගනිමින් එහෙම එයා සක්මන් කරනවා. එතකොට මේ සක්මනේ වෙනත් අවස්ථාවක් අපි කතා කරමු. එහෙමත් නැත්නම් හරි සැහැල්ලුවෙන් හිත ප්‍රවත්වා ගනිමින් ඔය කිව්වා වගේ බණක් අහගෙන සක්මන් කරන්න පුළුවන්. එතකොට Tamanට Tamanගේ හිත දිහා බලන්න පුළුවන්. හිත ආතතිගත වෙනවාද? හිතට බනට අමතර අනෙකුත් සිතුවිලි, බාධා සිතුවිලි ඒවා පහළ වෙනවද? නැත්තම් මේ හොඳට සැහැල්ලු හිතකින් කිසිම කරදරයක් නැති ගතියකින්, ශාන්ත ගතියකින් මේ බන අහගෙන කය ඇවිදිනවද? අපිට ඔන්නේ දෙවෙනි දෙවෙනි අවස්ථාව එනවනම් වරදක් නැහැ. වාඩි වෙලා ඉන්නවා වගේම කිසිම විතර්කයක් නැතුව මේ මුළු වෙලාවම මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. හරි. ඒ වගේම අර මට ඇස් වහගෙන භාවනා කරන්න බැරුව තිබුණ එක දැන් මට ඒක ගොඩක් වෙලා ඇස් වහගෙන විවේක ස්වයම්ම ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට හැබැයි අතීතයට අනාගතයට විතර්කයක් විතර යනවා කියලා මට දැනුණා. හ්ම් කමක් නැහැ. දැන් ඔතනදී ඔතනදී පරිසම් වෙන තියෙන්නේ අර ඇස් වහගෙන ඉන්නකොට හිත ඕන්ට වඩා නිකන් කොහෙට හරි බැහැ ගන්න හේතු වෙන්න ගියොත් එතනින් බේර ගන්න තමයි තියෙන්නේ. නිකන් සැහැල්ලුවෙන් පාර දිගේ යන තාක් කිසි ගැටලුවක් නැහැ. දැන් හිතන්න අපි වාහනයක් පදවනකොට හිතන්න ඉස්සරහත් වාහන නැත්තම් අපිට සැහැල්ලුවෙන් වාහනේ දිගට අරන් යන්න පුළුවන්නේ. හැබැයි වාහනේ වම් පැත්තට බැර වුණොත් බර වුණොත් ආයෙ ගිහිල්ලා හැප්පෙන්න පුළුවන්. දකුණු පැත්තට බර වුණොත් ආයෙ ගිහිල්ලා හැප්පෙන්න පුළුවන්. ඒතර එහෙම බර නොදී හොඳට සමබරතාවය පවත්වා ගනිමින් සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන් නම් වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට දැන් ඒක තේරෙනවා කරන්න ඕනේ විදිය. හරි. ඉතින් අර ඔබ වහන්සේ මට කාලෙකට කලින් අර උපදේශක් දුන්නා මේ දැන් අර ගෙදර ගැටලු එහෙම ඇති වෙනකොට මේ තමා වෙත පැමිණෙන දේවල් වලට අමතරව අනිත් දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න එපා කියලා. හැබැයි ඒ ක්‍රමේ මම කරපුවා ස්වාමීන් වහන්සේ හිතන්නේ නැති විදිහට يعني වෙනදට ඉන්වෝල්ව් වෙලා කරන්න බැරි විච්ච විදිහට ඊතර දේවල් විසඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මට පුදුම මානසික ස්වයක් තියෙනවා ඒක නිසා. හ්ම්. ඉතින් මම ඒකට වහන්සේට මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ එදා ඒ උපදෙස් නිසා මට අද ගොඩක් ප්‍රශ්න निराකරණය කරගෙන එතනම ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි හොඳයි. මට නෙමෙයි ඉතින් බුදුහාඳුනට ස්තුති කරන්න තියෙන්නේ. අපි තේ උන්වහන්සේ සරණ ගිහිල්ලානේ යන්තම් මේ පොඩ්ඩක් ජාමේ බේරන් ඉන්නේ නේද? හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව කුසලී ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ආ ස්වාමීන් වහන්සේ මේක මේ භාවනාවේ ගැටලුවකුත් නෙමෙයි මේ ධර්මදේශනාව අහනකොට මට ඇති වෙන ස්වාමීන් වහන්සේ මානිය ගැන මතක් වෙනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ඔය අපේ ගමේ පන්සලේ භාවනා වැඩසටහනක් අපි ධර්ම වැඩසටහන් ධර්මදේශනා වැඩසටහනක් අලුතෙන් පටන් ගත්තා. ගොඩක් අපි අර ගමේ පන්සලත් එක්ක සම්බන්ධ නිසා ලොකු ස්වාමීන් වහන්සේ අපිට මතක් කරා මෙහෙම වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ අභිධර්මයේ භාවනා එකට යන්න මගේ හිත දෙන්නේ නැහැ. මොකද එතන අර වෙන වෙන භාවනා කරන නිසා සති අපි කයට හිත අරගෙන නිරීක්ෂණයට පුරුදු වෙච්ච නිසා ඒක ගියාට හිත එතන ගියම හිත වික්ෂිප්ත වෙනවා. ඉතින් අර වෙන භාවනා කරනකොට ඒ වුණත් දැන් මේ මතක් කිරීම නිසා ඒකට අගෞරවයක් වෙන නිසා ඉතින් අකමැති ඉතින් යනවා. ගියාට ඒක මම පුළුවන් තරම් පරයන්ක ඉඳන් කයට හිත ගන්න හැදුවට දැන් අරවත් එක්ක හරි අමාරුයි සමින්නංශ කරගන්න. ඉතින් ඒ වුණාට දැන් ගෙදර ඉඳත් ඒ වෙලාවෙ හිතනකොට හිතනවා මේක අගෞරවයක්ද දන්නේ කියලා ඉතින් අර මා ඒකට හිතනවා මගේ මාන්නේ වෙද්ද දන්නේ ඒ ලොකු සමින්නංශ පහත් කළා මට හිතනවත් දන්නේ කියලා ඒකට දන්නේ අම්මා කියලා හිතලා ඉතින් කො යනවා. ගියාට සමින්නංශේ පැය ගානක් ඉතින් ලොකු වැඩක් කරගන්නත් බෑ. ඒ වගේ වෙලාවක සමින්නංශ ඇත්තටම මට ඒක පොඩ්ඩක් ඉතින් එහෙම මගේ අරලා ඉන්නත් හිතෙනවා. එතකොට හිතන මගේ මාන්නේ වෙරිද දන්නේ මම මේ එහෙම කියලා හිතන සම්මසයේ වගේ වෙලාවට ඔබ වහන්සේගේ උපදේශක් ඔව් නෑ මම නම් හිතන්නේ එතෙන්දී එතෙන්දී මාන්නය කියන එක නෙමෙයි එතෙන්දී මතක් කරගන්න වෙන්නේ දැන් දැන් යම්සි මාර්ගයක යනවා ඒ මාර්ගයේ යම් යම් තැන් නැත්තම් තිබිය යුතු මූලික ලක්ෂණ අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් එතකොට හැබැයි ඒ ඒ මාර්ගයට අනුයාත නොවන වෙනත් දේවල් ඉතින් කතා කරනකොට ඒ ගැන ඉතින් ඉන්ට්‍රෙස්ට් එකක් ඒ ගැන ප්‍රසාදයක් අපේ හිතේ පහළ වෙන්නේ නැහැ. ඒක ඒක ඉතින් ස්වාභාවිකයි. ඒක ඒකයිලා මාන්නයක් විදිහට හඳුනා ගන්න අමාරුයි. ඊතර තියෙන අර මාර්ගයෙන් අමාර්ගය වෙන් කර ගැනීමක්. මම කියන්නේ මේ අනිකුත් සියලු මාර්ග ඇවිල්ලා අමාර්ග කියලා. අනිකුත් සියලු මාර්ග ඇවිල්ලා මේ නිවැරදි මාර්ග නෙමෙයි කියලා. නමුත් අපි අර හොඳ ශක්තිමත් මාර්ගයක් හඳුනාගත්තට පස්සේ අනිත් දේවල් වලට ඒ තරම්ම ඉතින් අර දීපු තැන අඩු වෙලා යනවා. ඒක මට නම් හිතෙන්නේ ඉතින් අර මාර්ගයේ තියනවා නම් වෙන පාරවල් යන්න අවශ්‍ය නැහැනේ නේද? දැන් අපි සතිපට්ඨානයක් වඩන්න වඩන්න ඒක නිවැරදි පාර බව තේරුම් යන්න තේරුම් යන්න. ඉතින් එතකොට අනිත් දේවල් ඒ තරම්ම අවශ්‍යයි කියලා හෝ එහෙමත් නැත්නම් ඒවා අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා හෝ හැඟීමක් එන්නේ නැහැ. මේක කළ යුතුයි කියලා හැඟීමක් එනවා. ඒ නිසා ඒක නම් මම ඔව් ඔව් ඒකට මොන හරි දෙයකින් මගහරින එක හිම අකුසලයක් සිද්ධ වෙනවා එහෙම දෙයක් නැහැ ඉතින් ඕනනම් කෙලින්ම උන්වහන්සේට කියන්නත් පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ මම මේ දේ කරගෙන යනවා මේ ඔබ වහන්සේට දෙන අගෞරවයක් නිසා නෙමෙයි එන්නේ නැත්තේ කියලා ඉතින් වැඩේ කියලා දාන්නත් පුළුවන් ඉතින් අර සමහර වෙලාවට දැන් අපි යන නිසාද මම යන නිසා තව පිරිසක් ඒ සිද්ධිකට සම්බන්ධ වෙනවා දැන් මට හිතෙනවා මම නොගියත් ඒගොල්ලෝ යන්න කිව්වේ ඒතකොට ඒකෙන්ම දැන් දැන් මම යනවාද කියලා තාපික්සක් යනවා සාමිනාට. තව කෙනෙක්ට මෛත්‍රී සහර විශේෂණාවෙන් මම ඉතින් මගේ කාලය කැප කරගෙන ගියාට මම එතන අර පොඩි වික්ෂිප්ත භාවයක් එනවා ඉතින්. අවශ්‍ය නම් ඉතින් එතනින් හිමීට පොඩ්ඩක් මග හරින්න. මග හරින්න කියන්නේ එතෙන්ට යනවා. ගිහිල්ලා හැබැයි පොඩ්ඩක් තමන් විවේක තියෙන වෙන තැනක් හොයාගෙන එතන තමන්ගේ භාවනාව කරනවා. මොකක් හරි උපක්‍රමයක් යොදාන්න තමයි වෙන්නේ. දෙපැත්තම දෙපැත්තම බේර ගන්න. එහෙමයි සර්. ඔව්. හොඳයි හොඳයි හොඳයි. ඊළඟට ගැටලුව චින්තට ඉදිරිපත් කරන්න පුළුවන්. එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේ ගිය සමානෙත් මේ ගැන කතා කරා. දැන් අකුස මේ උපක්ලේශ වල ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට තියෙනවා නිකන් අපිට හරියටම අඳුර ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් උපක්ලේශයක්ද මේ කියලා. දැන් නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් දැන් මම වෙච්ච දේම කියනවා සෝහන්හංශ අර ඔය Facebook වල එහෙම ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ නිකන් කොම්පිටිෂන් එක කරන දේවල් වලට තියෙන එකනේ කරන එකට නැති එක්කෙනා දුක් වෙනවා වගේම ප්‍රශ්න තියෙනවනේ දැන් විශේෂයෙන්ම ලංකාවේ මේ දවස්වල තියෙන තත්ත්වන ඕක තවත් වැඩි. ඉතින් අර ඒ වගේ එකකදී දැන් මං යාළුවෙකුට කිව්වා දැන් එයා ගොඩක් එහෙම ට්‍රිප්ස් එහෙම යන්නේ කෙනෙක් මම කොහෙද ඔවත් දාන්න ගිහිල්ලා යන්න බැරි එක්කෙනෙකුට ගොඩක් දුක හිතෙනවනේ. නොදා ඉන්නක හොඳයිනේ කියලා වගේ. දැන් ඒ වගේ වෙලාවකදී දැන් මට අනිත් එක්කෙනා ගැන තියෙන මෛත්‍රිය වගේම සමහර වෙලාවට මට හිතෙනවා ඒතකොට මටත් ඉරිසියාවක් තියනවාද මම ඒක කියන්න කියලා. හැබැයි ඊට පස්සේ මම ඒක ගැන හොයන්න ගියාම එතනත් මට ඉරිසියාවක් වෙන්න හේතුවක් නැහැ මට. මට ඒ ගැන වමනාවක් නැහැ. ඒ වුණාට එතන පොඩි සැකයක් තියෙනවා මේ මට ඉරිසියාවක් තියනවද කියලා. ඒ ඒ වගේ අර හරියටම හොයාගන්න බැරි තත්ත්වවලදී මොකක්ද ස්වාමීන් වහන්සේ කරන්නේ අපි? <laughs> නෑ ඒක තමයි. දැන් අපි ඊර්ෂ්‍යාවද මේ ඇවිල්ලා තියෙන්නේ නැත්නම් තව කෙනෙක් කෙරෙහි කරුණාවද කියලා ඉතින් අපිම තමයි ඉතින් විමසලා බලන්න වෙන්නේ. දැන් ඊර්ෂ්‍යාවේ නම් මට දැනෙන්න ඕන නිකන් අපහසු ගතියක්. ඒ කියන්නේ දැන් මම යාට එක කියද්දි නිකන් එයා ගැන හරි අප්‍රසාදයක් ඊට පස්සෙත් නිකන් නැවත නැවත ඒ එයා කරන වැඩේ වැරදි වැරදි කිය කිය නිකන් එහෙම කරන ගතියක් නැත්තම් මොකද්ද කියන්නේ ඊර්ෂ්‍යාවේ තියෙන ඒ සාමාන්‍යයෙන් තියෙන ලක්ෂණ ටික එනම් මට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඊර්ෂාව නම්. හැබැයි එහෙම නැතුව මට තියෙන එතෙන්දී දැන් මෙයා මෙහෙම මේ සතුටු වෙන හැටි සුඛෝපභෝගීව ඉන්න හැටි මේ ලෝකෙට කියාපාන්න යෑම තුල ඒබඳු හැකියාවක් නැති දුක් විඳින අයට ඒක දැකලා මෙයා ගැන එක්තරා අන්දමක ඊර්ෂාවක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් මෙයා ගැන අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. මේ අනිත් අය දුක් විඳින්දි මෙයා නිකං මේ කාලේ නාස්ති කරනවා නැත්නම් ධනේ නාස්ති කරනවා මේක ඊට වඩා හොඳ දෙයකට යොදවන්න තිබුණා නේද කියලා අන්න ඒ බඳු හැඟීමක් පාදක කරගෙන නම් අපි අවවාදයක් දුන්නේ ඒක වරදක් නෑ. ඉතින් ඒක ඉතින් දහමෙත් එනවා. දහමේ ඉන්නේ කියන්නේ දැන් අපි ධනය තියාගෙන ඒක තනියෙන් භුක්ති විඳිනවා නම් අනිත් අය ගැන කිසි තැකීමක් නැත්තම් ඉතින් ඒක මේ පරාභවයට නැත්තම් පරිහානියට හේතුවක් වශයෙන් පෙන්වනවා. ඒ නිසා අපි අපිට ධනෙ තියෙනවා නම් ඉතින් අපිට හැකියාවක් තියෙනවා නම් ඒක තවත් කෙනෙක් එක්ක බෙදා හදාගෙන ජීවත් වීම තමයි ඉතින් වටින්නේ. ඉතින් තවත් කෙනෙක් ඒක නොකරන බව දැකලා අපි යාට මඟ පෙන්වුවාට ඒක වැරදක් නෑ. එතෙන්දී ඉතින් මම බලන්න ඕනේ මම මේ මඟ පෙන්වන අවස්ථාවේදී මම මේ එයා ඒ කරන දේ ගැන ඊර්ෂ්‍යාවකින්ද මම මේක කියන්නේ. නැත්නම් අර වගේ කරුණාවකින්ද මම මේක කියන්නේ. කියලා ඉතින් මමම පරීක්ෂා කරලා බලන්න වෙනවා. දැන් ඔය අවස්ථාවේ නම් ඇත්තටම එයාම මට කියලා තියෙනවා එහෙම දැන් සමහර අය කතා කරලා අඬනවා කියලා අපි කොහොම යන්න නෑ එහෙම කියලා. එතකොට දැන් එතකොට අනිවාර්යයෙන්ම ඒ ඒ පුද්ගල දකින දකින වාරයට ඒ පුද්ගලයා දුක් වෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවනේ. හ්ම්. ඔව්. ඉතින් ඒ වුණාට දැන් අනිත් යාළුවෝ එක නවත්තන්නේ නැහැ. ඉතින් නෑ ඒක වෙලා නෑ ඒක වෙලා ඒක තමයි වෙලා තින්නේ. ගියාට කමකුත් නෑ අර කියාපාන්න ගියාම තමයි ඉතින් ඔක්කොම නිකන් අර මේ මේ අවුල් වෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ ඉතින් ඊයාලු වගේ චරිත ලක්ෂණ චරිත ලක්ෂණ. ඒක තමයි ඒක තමයි ඒ වෙලා තියෙන්නේ. කරම යාට අර කොම්පිටිෂන් හ්ම්. එහෙමයි. ඒ මානසිකත්වයේ තියෙන්නේ. අනිත් අයට වඩා මම ඉහළින් ඉන්නවා. <laughs> අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ඒක හැමතිස්සෙම එහෙම තියෙනවා. ඉතින් ඒක දැන් මට වුණත් කියන්න විදිහක් නැහැ. මොකද ඒක යා තේරුම් ගන්න තත්වක නෙමෙයි ආ ඉන්නේ. හ්ම්. අර අරකම විතරයි යාගේ මුළු ලයිෆ් එකම වගේ තියෙන්නේ ඒක විතරයි. එතකොට ඒක කියලා දෙන්න ගියාට ඒක ඒකට හිත දාන්නවත් බෑනේ. හ්ම්. ඒක හරි. ඉතින් අර ඒ වෙලාවට ආයෙත් ඉතින් මට හිතෙනවා දැන් මම මේක මෙච්චර කියන්න උත්සාහ කරන්නේ මටත් ප්‍රශ්නයක් මේක කියලා. <laughs> දැන් අර මට ඇත්තටම මම දන්නවනේ අර අමාරුවෙන් ඉන්න එයාටම කියලා අඬන්න කියපු එක දන්න නිසා මට හිතෙනවා මේ කොච්චර පවුද ඉතින් කියන්නේ. ඒ වගේ ඉතින් එක එක අවස්ථා යෙදෙනවා මේ තීරු ගන්න බෑ. දැන් මටත් මේක ප්‍රශ්නයක් වෙන්නේ එහෙමද කියලා. හ්ම්. නෑ ඉතින් අනිත් පැත්තට අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙතනත් ඉතින් අර කෙලස් පැත්තක් තියෙන්නේ. මෙයාට මෙයාගේ හිතේ එන ඒ ඉහලින් වැජබෙන්න තියෙන උමනාව, කැපී පෙනෙන්න තියෙන උමනාව, Tamanට තියෙනවා කියලා පෙන්වන්න තියෙන උමනාව. ඉතින් එතනත් කෙලෙසයක් තියෙන්නේ. ඒ ක්ලේශය එයාව ග්‍රහණයට හසු කරගෙන තියෙන්නේ. එයාට ඒක තේරෙන්නේ එයා ඒකට වහල් වෙලා ඉතින් ඔහි කෙලෙසය කියන විදිහට නටනවා. කියන විදිහට දඟලනවා. ඉතින් පව් කියලා හිතාගන්න තමයි තියෙන්නේ ඉතින්. මොනා කරන්නද? එහෙමයි අනුකම්පා කරන එක විතරයි ඉතින් කරන්න තියෙන්නේ. අනිත් එක ඉතින් කිව්වට මේ අහන්නෙත් නැත්තම් ඒක තේරුම් ගන්න තරම් මානසිකත්වයකුත් නැත්තම් ඉතින් අසරණයි ඉතින්. එහෙමයි ස්වාමීන් ස්වාමීන් වහන්සේ මට තව පොඩි දෙයක් අහන්න අවසරයිද? මේ අර බන්දු ජීව මහත්තයාත් ඔය විග්‍රහ කරන මම හිතන්නේ අර නිවනේ අත්දැකීම වගේ තැනක් ගැන බන්දු ජීව මහත්තයා විස්තර කරනවානේ. මට මට ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවල මම තේරුම් ගන්න තියෙන එක තැනක් තමයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවනේ අර නිවන අනිර්වචනීයයි කියලා. ඉතින් එතකොට අපිට නිකන් හරි ඒ ඒ අත්දැකීම විස්තර කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි නිවන කියන එකම නෙමෙයි අත්දැකලා තියෙන්නේ කියලා වගේ හැඟීමක් මට තියෙනවා. තාමත් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් කියන එකට. හරි මෙහෙම කියන්න පුළුවන්. දැන් ඒක තමයි. දැන් අපි හිතන්න දැන් ඕක ඕකය තාව තාව වල එන ප්‍රකාශයක් ලබුසානාසෙන් නිතර මතක් කරන්නේ eternal tao is unexpressible ද ඔන්නෝම එකක් ප්‍රකාශයක් එනවා මේ නියමම tao ස්වභාවය නම් ඒක ප්‍රකාශ කරන්න බෑ කියලා. වචනෙට නම්වන්න බෑ කියන එක. අපි අපි ඉන්න తত্ত্বය ඒ මොහොතේදී ඒක විඳ විඳ වචනෙට නම්වන්න නම් ඒකෙන් බැහැර වෙලා නිකන් අමුතු තත්වයක් හදාගෙන අලුතෙන් ඒක විස්තර කරන්න යන්න ඕනේ. එතකොට අර தત્ත්වය තුල මමයා කියනටත් වඩා ඔව් නිකන් එතන චුට්ටක් තියෙනවා නිකන් අර යන ෆ්ලෝ එකේ යන මාර්ගයේ මාර්ගෙන් එළියට පැනලා තමයි ඒක ගැන වෙනම ප්‍රකාශයක් කරන්න වෙන්නේ. නමුත් අර බොහොම නිරවුල් මාර්ගයක් එහෙමත් නැත්නම් નિરાයාස මාර්ගයක් වීරයක් නැතුව මේ සැහැල්ලුවෙන් ශාන්තව යන මාර්ගයක් කියන එකේ තියෙන විඳ ගැනීමක් පමණයි. එතන තියෙන විඳීමක් පමණයි නැත්තම් දැනීමක් පමණයි. නමුත් ඒක කියාපාන්න නම් ඒක ප්‍රකාශ කරන්න නම් ඒකෙන් අයින් වෙලා ඒක ගැන පොඩ්ඩක් විමසලා බැලීමක් කරලා ආපසු හැරීමක් කරලා පොඩ්ඩක් දඟලලා තමයි ඒක ගැන කියන්නේ. එතකොට ඉතින් අරකට බාධා වෙලා. එතකොට අපි ඒකේ නෙමෙයි ඉන්නේ. ඒ වෙනුවට අර ඒක ගැන විමසන ස්වභාවයකයි අපි ඉන්නේ. එතකොට අපි අර ඇල්වතුරු ගතියක් කියලා කියන්නේ ඇල්වතුරුම වෙලා ඉඳීමක් පමණයි ඇල්වතුර ගතිය ගැන කියන්න ප්‍රකාශ කරන්න ගිය වෙලාවේදී අපි ආයෙත් ඔන්න ඒකට යම්කිසි මේ බාධාවක් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් පසු කාලීනව ඉතින් ඒක දැන් ඔව් පසු කාලීනව හිතන්න දැන් අපි කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාව කරද්දී මම අතන නෑනේ නේද? සාකච්ඡාව කරද්දී ඉන්නේ මම ඒ සාකච්ඡා කරන මානසිකත්වයේ. මම එතකොට නිකන් උපකල්පනය කරනවා අතන තිබුණේ අන්න අර වගේ ගතියක්. කියලා නිකන් මට මම මතකයෙන් ඒක පොඩ්ඩක් ඉදිරිපත් කරනවා. හැබැයි ඒ අත්දැකීම ඒ අවස්ථාවේදී ලබද්දී මුකුත් ප්‍රකාශ කරන්න ගියොත් අපිට ඒ අත්දැකීම නිවැරදිව විඳ ගන්න බෑ. එහෙම සාන්නා. දැන් මේ එතකොට සාන්නාසාර නිකන් නින්දට ගිහිල්ලා වගේ නිකන් නින්ද ගැන අපිට කතා කරන්න බැහැ වගේ එකක් ගැන ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න නම් තේරෙන්නේ නැහැ. එක අවස්ථාවකදී මට අත්දැකීමක් ආවා භාවනාවේ ඉඳලා මම හිතනවා මම පැය තුනක් විතර හිටියා ඊට පස්සේ එතනින් එළියට එනකොට එතන දැනීම ආවේ දැන් මම හදලා තමයි එතනින් එළියට ආවේ කියලා කියන්නේ දැනීම ඇති කරන්න මේක අවබෝධ කරන මමයේ හැදුනා කියන එක එතනින් එළියට එන අවස්ථාවේ මට දැනුණා ඒක මම මම හදලා තමයි දැන් එළියට ආවේ කියන එක. වෙන්න බැරි නැහැ. ඒ කියන්නේ අපි අර ටිකක් අර තිබිච්ච සරල ගතිය වෙනුවට පොඩි නිකන් සංකීර්ණ ගතියක් හදලා තමයි මේ ආයේ සංස්කරණ කරලා තමයි දැන් ඉස්සරහට එන්නේ. ඒතර මේ සංස්කරණ සෑහෙන දුරට අවම වෙච්ච තත්වයක ඉඳලා ආයෙත් ඔන්න සංස්කරණ කරන මට්ටමකට අපි පැමිණියා. ඒතර ඒකේ ඒකේ නිකන් අර අපි දුමු කාපට් පාරේ ඉඳලා ඔන්න ආයෙත් නිකන් බොරළු පාරට දැම්මා වගේ. ඔව්. එහෙම එකක් තියෙනවා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතෙන්දී අර මුකුත් නොකලා නෙමෙයි ඒ ඒ අවස්ථාවේ මොකක් හරි වුණා වගේ එකක් තියෙනවා. නිකන් සංස්කරණයක් වුණා වගේ දැනීමක් එනවා තමයි. හ්ම්. ඔව් දැන් කියන්නේ අපි මේ මාර්ගයේ තියෙන සංස්කරණ අඩු කර කර අඩු කර කර යන මාර්ගයක්. පුළුවන් තරම් නිකන් අර සංසිඳුවමින් යන මාර්ගයක් තියෙනවා. ඉතින් එතකොට අපි ඒක ගැන විස්තර කරන්න යෑම තුළ ආයෙත් සංස්කරණ කරනවා අපි. කිරීමක් තියෙනවා. ඒකට ඒකටම තමයි මේ ලොකු සාමනවාසය කියන්නේ. එතකොට ප්‍රපංචයකින් අපි පටන් ගන්න. ඒක විස්තර කරන්නේ අන්න හරි. අන්න හරි. ඔව්. හොඳයි හොඳයි. අර වැටුණා ස්වාමනහස බොහොම තින්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. එහෙමනම් අද දවසේත් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායන කූලව ඊතාවතා චාදී ගතා සජ්ජහායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා